සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛ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 යෝච අනාගතං භාරං නවහති ඉමේ කෝ භික්කවේ ද්වේ පණ්ඩිතාති සද්ධාවන්ත පින්නතුනි අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ ද්වික නිපාතේහි බාල වග්ගයේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක් එහි සඳහන් වෙන දෙවන සූත්‍ර දේශනාව. අංගුත්තර නිකාය කියලා කියන්නේ පින්නතුන් දන්නවා කරුණ වශයෙන් එක බැගින් දෙක බැගින් තුන බැගින් ආදී වශයෙන් ධර්මකාරණා සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර දේශනාවන් ඇතුළත් කරලා තියෙන සූත්‍ර පිටකයේ ධර්ම ග්‍රන්ථය එහි ඒකක නිපාතය කියන්නේ එක බැගින් කරුණු කියපු සූත්‍ර දේශනා. දුක නිපාතය කියලා කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් කරපු සූත්‍ර දේශනා. ඒ දෙක බැගින් කරුණු සඳහන් කරපු සූත්‍ර දේශනා ඇතුළත් කොටසේ සඳහන් වෙනවා බාලවග්ගයයි කියලා. එහි දෙවැනි සූත්‍ර දේශනාව තමයි අපි අද මාතෘකා කළේ. මේ සූත්‍ර දේශනාව මාතෘකා කරගන්නට යෙදුනේ අද මේ ධර්ම දේශනාව තුළින් ඒ සූත්‍රය මුල් කරගෙන පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ජීවිතයක සැහැල්ලු බව කොහොමද අපි ඇති කරගන්නේ අපි කොහොමද සැහැල්ලුවෙන් ජීවත් බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය ගුණාංග 15ක් දේශනා කරන කරණීයමෙත සූත්‍රයේහි සඳහන් කරලා තිනවා සල්ලහුක වුත්ති සැහැල්ලු පැවතුම් ඇති බව නිවන් දකින්නට අත්‍යවශ්‍ය කාරණයක් සුදුසුකම අපට කායික මානසික සැහැල්ලුව ඇති කරගන්නට බැරි වුණොත් ඒ තැනත්තාට ಗುಣධම් වඩනවා කියන එක පහසු දෙයක් නෙවෙයි නිවන් දකින්නට අවශ්‍ය මාර්ගය සම්පාදනය කරනවා කියන එක පහසු දෙයක් නෙවෙයි එච්චර දුර නොගියත් ලෞකික ජීවිතයේ සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා කියන එකවත් අර්ථවත් වෙන දෙයක් නෙමෙයි කායික මානසික සැහැල්ලුව ඇති කරගන්නේ කොහොමද කියලා හඳුනා නොගත්තා. නිරන්තරයෙන් වෙහෙසටපත් වුණු පීඩාවටපත් වුණු කය ඇතිව නිරන්තරයෙන් හෙම්බත් වුණු අසහනයටපත් වුණු සිතක් ඇතිව අපට ජීවත් වෙන්නට සිද්ධ වුණොත් ඒකම තමයි ජීවිතයේ අපි ලබන ලොකුම අවාසනාව දුක. නමුත් විටින් විට අපට මේ බඳු தත්වයන් අත්විඳින්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒබඳු අවස්ථාවන් පිළිබඳව අවදි වූ සිතින් යුක්තව සිහි කල්පනාවෙන් ඒ කරුණ වටහාගෙන එහෙම වෙන්නට හේතු මොනවද කියලා තේරුම් අරගෙන සමබර කරගන්නට පුළුවන් නම් කෙනෙකුට මේ පවතින ජීවිතය තුළ කායික මානසික සැහැල්ලුව සුවය ඇති කරගෙන සහනශීලීව ජීවත් වෙන්නට පුළුවන්. ඒබඳු සමබර මනසක් ඇති කෙනෙකුටම තමයි නිවන් දැකීම සඳහා මනස පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. මනසේ සහනය නැත්තම් කායික සැහැල්ලුව මානසික සුවය නැත්තම් ඒබඳු කෙනෙක් මේ සසර දුක් එතර කරන්නට සමත් වෙනවා කියන එක විය නොහැකි දෙයක්. මේ ලෝකෙහි යථාර්ථය අවබෝධ කරනවා කියන එක විය නොහැකි දෙයක්. කෙලස් ධර්ම දුරු කරලා කුසල් දහම් වඩවනවා කියන එක විය නොහැකි දෙයක්. ඒ වගේම මේ සියලු දුක් වලින් එතර වෙනවා කියන එක විය නොහැකි දෙයක්. ඒ කුමක් නිසාද මේ මොහොතේ කායිකව මානසිකව ඇතිවෙන දුක වේදනාව තුනී කරගන්න සමනය කරගන්නටවත් ආධ්‍යාත්මික ශක්තියක් දැනුවත් බවක් හැකියාවක් නැති පුද්ගලයා සාංශාරික දුක තරණය කරනවා කියන එක කෙසේවත් සිදු විය නොහැකි දෙයක්. එනිසයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී ඒ ශාන්ත පදය වූ නිර්වාණයට පැමිණ යමෙක් සුව විඳින්නට කැමතිනම් ඒ ලෞතුරු සුව විඳිනු කැමති පුද්ගලයා මේ මේ ගුණාංග ජීවිතය තුළ සම්පාදනය කරගත යුතුයි කියලා දේශනා කරන තැන සල්ලහුක වූත්‍ති සැහැල්ලු පැවතුම් ඇති බව සැහැල්ලු කටයුතු ඇති බව කායික මානසික සැහැල්ලු ඇති බව කෙනෙකුට ඒ නිවන සඳහා විමුක්තිය සඳහා පාදක වෙන කාරණයක් බව දේශනා කළේ. මේ සැහැල්ලු බව අපට නැති වෙන්නේ මොකක් නිසාද? ඇත්තටම අපි අද මාතෘකා කළේ මේ පිළිබඳව කියවෙන දෙවෙනි සූත්‍රයයි එහි පළවෙනි සූත්‍රයේ සඳහන් වෙනවා මේ බාලවග්ගයේ පළවෙනි සූත්‍රයේ සඳහන් වෙනවා මොකක් නිසාද අපට සැහැල්ලු බව නැති තතහගතයන් වහන්සේ දක්වනවා ද්වේවේ භික්කවේ බාලා මහණෙනි අනුවන පුද්ගලයෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. කවුද අනුවන පුද්ගලයෝ දෙන්න? යෝච අනාගතං භාරං වහති යෝච ආගතං භාරං නවහතේ ඉමේකෝ භික්කවේ द्वे බාලා මහණෙනි මෙන්න මේ දෙන්නට තමයි ලෝකයේ අනුවණයෝ කියලා කියන්නේ අඥානයෝ කියලා කියන්නේ කාටද යෝච අනාගතං භාරං වහතේ Taman වෙත නොපැමිණුන බර Taman කරපින්න ගන්නවා අදාළ නැති අවශ්‍ය නැති Taman වෙත නොපැමිණුණු අහකම තියෙනව කරගහ ගන්න ඒවා ගතින් සිතින් දරාගෙන පීඩාවටපත් වෙනවා වෙහෙසටපත් වෙනවා. ඒ පුද්ගලයා ලෝකයේ අනුවනේක්ක බාලයෙක්. යෝච ආගතං භාරං නවහතේ යම් කිසි කෙනෙකුට යම් වගකීමක් බරක් දරන්නට වෙනකොට ඒක දරන්න ලෑස්ති ඒකෙන් කරාලින්න ලෑස්ති ඒකෙන් පැනලා දුවන්නට ලෑස්ති ඒක තුලින් පීඩාවටපත් වෙනවා. ඒ පුද්ගලයාත් ලෝකයේ අනුවන පුද්ගලයෙක් බාලයෙක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ලෝකේ බාලයෝ දෙන්නෙක් ඉන්නෝ අනුවණයෝ දෙන්නෙක් ඉන්නෝ නොපැමිණි බර අහක තියෙන ඒවා අරගෙන කර තියාගන්නෝ ඒ පුද්ගලයා මෝඩයෙක් අනුවණයෙක්. එහෙම වෙන්නට ඕනේ නැහැ. පැත්තක තියෙන ඒවා පැත්තක තිබුණා ඒවා පැත්තක තියෙන්න ඇරලා අපට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙන්න එහෙම ලෝකෙම තියෙන ඒවා කරපින්න ගන්නට ගියොත් එහෙම අනවශ්‍ය ඔක්කොම බර කරේ තියා ගන්නට ගියොත් ඒ මනුස්සයට කවමදාකවත් සැහැල්ලුවක් නැහැ. ඒ වගේම යම් කෙනෙක් අනිවාර්යෙන් කර තියන්නට ඕන බර කර තියන්නට ලෑස්ති නැතිනම් ඒ සුදුසු අවස්ථාවේ ඒකෙන් මගහරින්නට උත්සාහ කරනවා නම් ඒ තැනත්තත් අනුවනේ. ඒ තැනත්තා Tamanගේ වගකීම, යුතුයකම, ආත්ම ශක්තිය, පෞරුෂය දියුණු කරගන්නා කෙනෙක් වෙන්නේ නැහැ. එතනත්ත තමන් වඩවා ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. ලෝකයට උදව් කරන කෙනෙක් වෙන්නේ නැහැ. ආත්මාර්ථයේ පරාර්ථයේ සලසන්නට ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ. වැඩුණු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ලෝකයට මුහුණ දෙන්නට, ලෝකය තරණය කරන්නට සමත් කෙනෙක් වෙන්නේ නැහැ. හැමදාමත් කට්ටිපණෙමින් අර පුංචි කාලේ අපි අර ගුඩු පනිනවා, තාච්චි පනිනවා, කී කියා නොඑක් විදිහේ සෙල්ලම් කරන්නේ. ඒ වගේ අතන්ට පනිනවා මෙතන්ට පනිනවා එහෙම එහෙම හැම තිස්සෙම මේ ජීවිතේ ස්වභාවිකව අත්විඳින්නට සිද්ධ වෙන මේ අෂ්ටලෝක ධර්මයෙන් ඒතනත්ත මගහරින්නට වෙහෙසෙන. එහෙම ලෝකයෙන් මගහරින්නට පුළුවන් කමක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් මගහරින්නට උත්සාහ කරනවා නම් පලා යන්නට උත්සාහ කරනවා නම් ඒකේ තේරුම ඒතනත්ත දුක් විඳිනවා. අනවශ්‍ය තරම් දේවල් බලහත්කාරයෙන් අල්ලගෙන කරේ තියාගන්නට හදනවා නම් ඒ තෘෂ්ණාව නිසා, ඒ ඇලීම නිසා, ඒ බන්ධනය නිසා, ඒ උපාදානය නිසා ඒ තනත්තා දුක් විඳිනෝ යම් කිසි කෙනෙක් වගකීමක්, යුතුයකමක්, බරක් ලෝක ධර්මතාවයක් Tamanට දරා ගන්නට සිද්ධ වෙනවා නම් ඒකෙන් මග හරින්නට පැනලා දුවන්නට ප්‍රතික්ෂේප කරන්නට හදනවා නම් ඒ ගැටීම නිසා ඒ පලා යන්නට දරන උත්සාහය නිසා ඒ නොරුස්සන බව නිසා ඒ තනත්තා දුක් විඳිනවා මේ දෙදෙනාම ලෝකයේ දුක් විඳින අසහනයටපත් වෙන සිතැවුලෙන් ජීවත් වෙන අනවශ්‍ය බරදරන පුද්ගලයෝ දෙන්නෙක් වෙනවා. එනිසා මහණෙනි මේ දෙදෙනා තමයි ලෝකේ ඉන්න අනුවණයෝ දෙදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කාරණේ අරගෙන බැලුවහම අපට සැහැල්ලු බව ඇති නොවෙන්නේ මොකක් නිසාද? අපි ඇයි ජීවිතයක් තුළ හෙම්බත් වෙන්නේ කියන්නට පැහැදිලි කාරණයක් තථාගතයන් වහන්සේ මෙතනදී දේශනා කළා. එමනම් එකට ප්‍රධාන වෙන පාදක වෙන ධර්මතාවය තමයි අපි නුවණින් තොරව ලෝකයේ පිළිබඳව සිතීම කල්පනා ඒ නුවණින් තොරව කල්පනා කිරීම නිසා ලෝකයේ ලෝකයේ හැටියට පිළිගන්නට අපි ලෑස්ති නැහැ. ඒ එහෙම පිළිගන්නට අවශ්‍ය නැති තැන්වල අපි අහක තියෙන ඒවා බදාගෙන පටලවාගෙන පීඩාවටපත් වෙනවා. ඉතින් ලෝකයේ දිහා විමසිලිමත්ව බලනකොට මෙහෙම දුක් විඳින මිනිස්සු තමයි වැඩිපුරම ඇත්තටම මිනිස්සු දුක් විඳින්නේ මොකක් නිසාද කියලා බැලුවොත් ඔය කාරණා දෙක නිසායි. ඔය දෙක පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගන්නට පුළුවන් නම් ඒබඳු තැනැත්තාට ඇත්තටම ජීවිතයේ සැහැල්ලුවෙන් ගත කරන්නට පුළුවන්. එනිසා අපි මාතෘකා කළ මේ දෙවෙනි සූත්‍ර ධර්මයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා මහණෙනි ලෝකේ ඥානවන්තයෝ දෙන්නෙක් ඉන්නවා නුවණැත්තෝ දෙන්නෙක් ඉන්නවා පණ්ඩිතයෝ දෙන්නෙක් ඉන්නවා ඒ කවුද පණ්ඩිතයෝ දෙන්න යෝච ආගතං භාරං වහති තමන් දැරිය යුතු වගකීමක් තමන් විසින් කළ යුතු යුතුයකමක් අනිවාර්යෙන් තමන්ට මූණ දෙන්නට සිද්ධ වෙන ලෝක ධර්මතාවයක් තමන් ඒකට මෝන දිය යුතු නම් ඒක දරාගත යුතු නම් ඒක දරා ගන්නට හිත හදා ගන්න. ඒකට ගතසිත සූදානම් කරගන්න. ඒක පිළිගන්නට ලෑස්ති වෙනවා. ඒ වගකීමේ යුතුයකම දරනවා. ඒක සතුටින් කරනවා. ඒක ගැන හඬා වැළපුණයි කියලා, ඒක ප්‍රතික්ෂේප කළයි කියලා, බෑ කිව්වයි කියලා, දැඟලුවයි කියලා අපිට මග හරින්නට බැරි දේවල් තියෙනවනේ. ඉතින් එහෙම දෙයකදී අපි රුස්සන් නැතුව මග හරින්නට දඟලන්නට උඩපනින්නට ගියන් පස්සේ නිකම් වෙහෙසටපත් වෙලා නැති බරක් ඇති කරගන්න එක විතරයි. අන්තිමට වැඩේ කරන්නටත් සිද්ධ වෙනවා. අනවශ්‍ය දුකකුත් විඳිනවා. අනවශ්‍ය පීඩාවකුත් විඳිනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මේක තේරුම් ගන්නට පුළුවන් නම් ඒ තනත්තා ඥානවන්තයෙක් පැමිණි බර දරන්නට පුළුවන් නම් ඒ තනත්තා නුවණැත්තෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එයි ඒ තනත්තාට ඇත්තට මේක බරක් නොවේ සතුටින් කරන්න පුළුවන්. එහෙම කියනකොට මට මතක් වෙන්නේ අර ඕස්ට්‍රේලියාවේ ඉන්න අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ උන්වහන්සේගේ අත්දැකීමක් කියනවා. අජාන් චාහාමුදුරුවෝ තායිලන්තයේ මෑත යුගයේ පහළ වෙච්ච මේ දහම බොහෝම ප්‍රායෝගිකව භාවිතා කළ ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. උන්වහන්සේගේ දහම් පොතපත දැනට සිංහලෙනුත් තියෙනවා. නිසලවිල සිතට ආහාර ආදී නොඑක ආකාරයෙන් පරිවර්තනය කළා. මේවා ඊටාම වටිනවා ජීවිතේට. දහම් කරුණු වශයෙන් කටපාඩම් කරන්න ලියාගෙන තියාගන්න මොකුත් ඒවේ නැහැ. හැමතැනම තියෙන සරල කාරණා ටිකක්. දරා ගන්න, ඉවසන්න, පුහුණු වෙන්න, අදිෂ්ඨානය ඇති කරගන්න, වීරය කරන්න, සිහිය ඇති කරගන්න, මේ වගේ සරල කරුණු ටිකක් තියෙනවා. නමුත් මුළු ජීවිතේ ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්නට ඒ උන්වහන්සේගේ දේශනා තුල පිළිතුරු තියෙනවා. කොහොමද අපි ප්‍රායෝගික ජීවිතේට මුහුණ දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම උන්වහන්සේව අනුන්ට දේශනා කරන්නට විතරක් නෙමෙයි, තමන් වහන්සේ ජීවිතය තුල පුහුණු කරමින් ගෝලබාලව පුහුණු කරලා තියෙන්නේ ඒ ක්‍රමයට. මෑත ඉතිහාසයේ ඒ වගේ අවස්ථා, ඒ වගේ ආචාර්යවරු තා කලාතුරකින් තමයි අපට හමු වෙන්නේ හුඟක් දෙනා ගෝල බාලෝ හික්මවන්නට උත්සාහ කරන්නේ න්‍යායාත්මකව. න්‍යාය එහෙම නැත්නම් ධර්මය කියලා දීලා තමයි පුහුණු කරන්න හද. උන්වහන්සේගේ ජීවිතේ හුඟක් වෙලාවට තියෙන ප්‍රායෝගික වශයෙන් ඒක කොහොමද කරන්න ඕන? ගෝලබාලෝන්ට ඒ මානසික தත්ත්වය කොහොමද ඇති කරන්න ඕන? ඉතින් ඒ නිසා අමුත්‍රියෙන් පරිසරය සකස් කරලා පීඩා ඇති නොවන හැටියට එහෙම එකක් උන්වහන්සේගේ ජීවිතේ නෑ. ඒ පැමිණෙන පීඩා ඕන එකක් දරා ගන්න පුළුවන් වෙන්නට තමයි ගෝලබාල පුහුණු කරන්න උත්සාහ කරන්නේ. එක අවස්ථාවක උන්වහන්සේ ඔය සුමේදෝ කියන හාමුදුරුවන්ට දේශනාවක් කරන්නට කියලා තියෙනවා. උන්වහන්සේ එතකොට තරම් දක්ෂව ව්‍යක්තව දේශනා කරන්න පුහුණු නොවුණු මුල් අවදියේදී. එතකොට තමන්ගේ ගෝලයාට කතා කරලා තිනවා මේ පිරිසට බණක් කියලා. එතකොට දැන් පැයක් විතර කොහොම හරි කරුණු සූදානම් කරගෙන බණ කියලා ඉවර වීගෙන යනකොට චාහාමුදුරු ආපහු යෝජනා කරලා තන තව පැයක් කියන්න. දැන් තව පැයක් කියන්න කාරණා නැහැ උන්වහන්සේලා. ඒකට සූදානම් වෙලා නැහැ. බෑ ගුරුවරයා අන කරන තව පැයක් කියන්න කියලා. දැන් කොහොම හරි කියන්න ඕන. දැන් මෙන්න මේ අර්බුදයට මුහුණ දීමත් එක්ක තමයි උන්වහන්සේ අර දරා ගන්නට සමබර කරගන්නට ඉවසන්නට කාරණයට මුහුණ දෙන්නට මේවා පුහුණු ඉතින් මෙන්න මෙහෙම තමයි උන්වහන්සේ ගෝලබාල ප්‍රගුණ කරලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රහ්මවංශ හාමුදුරුවෝ ඒ කාලේ එහෙම පුහුණු වෙනකොට ඉතින් නොයේක් වැඩ කටයුතු එතන කරන්න තියනවලු. උදේ වරුවම වෙහෙස මහන්සි වෙලා පස් අදින්නයි සිවුරු හොදන්නයි මේ විදිහට නොයේක් જાති. ඉතින් උන්වහන්සේ එක තැනක කියනවා එක හාමුදුරු නම ඉස්සරියෙන් දවස මුළුල්ලේම වෙහෙස මහන්සියලා රැ නිදි මරාගෙන පාඩම් කරලා පාඩම් දීලා මෙහෙම වෙහෙසටපත් වුණු ස්වාමින් වහන්සේ නම පහවදාට ගුරුතුමා මොකද කියන්නේ මහා සිවුරු ගොඩක් දීලා කියනවා මේ ටික ගෙනිහින් හොදන්න කියලා. දැන් රැ ලිවෙනකන් නිදි මරලා පොඩ්ඩක්වත් විවේක ගන්න නෑ දැන් පහවදා මහා සිවුරු ගොඩක් හොදන්න කියලා දෙන්න. දැන් අර ගෝලයා බොහෝම නිකන් හිත නරක් කරගෙන පුටු පුටු ගාලා හිතින් බැන බැන අරක ගිහිල්ලා හොදනවා. එතකොට පස් කන්දක් එක තැනක තියෙනවා මේක අහවල් තැනට ඇදලා දාන. ඒ එතනට ඇදලා දැම්මෙන් පස්සේ අනිත් හාමුදුරුවෝ ඇවිත් කියනවා කවුද මේක මෙතනට අදින්න කිව්වේ? මෙතනට නෙමෙයි මේක අදින්න ඕන. අහවල් තැනටයි ගෙනියන්න. ආපහු මුල ඉඳන් අතනට අදින්න. දැන් අර ගෝලබාලෝ කං කිදිරි ගානෝ මොනවද මේ මෙතන ඉන්න මේ ලොකු හාමුදුරන්ට වැඩිහිටියන්ට මේක පස් ටික දාන්න ඕන තනවත් හරියට තීරණය කරගන්න බෑද අතන්ට දාන්න කියනවා ආයතනට ගෙනිච්චා මෙතනට දාන්න කියනවා මේ විදිහට දැන් මෙහෙම බ්‍රහ්මවංශ හාමුදුරුවොත් මුල් කාලේ හරියට මේවට හිත නරක් කරගත්තා ඇයි මේ මෙහෙම නිකන් අමානුෂික විදිහට කටයුතු කරන්නේ පස්සේ තරමක් පළපුරුදු හාමුදුරුවෝ කියනවලු ඔබ වහන්සේගේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඔය නිකන් පුටු පුටු ගගා වැඩ කරන එක ඔය නිකන් හිතන රැක් කරගෙන වැඩ කරන්නේ. අපි හිතන රැක් කරගත්තත් නැතත් උදේවරුේ මේ වැඩ ටික කරන්න ඕනනේ. එතකොට පස් ටික එතනට දාන්න කිව්වහම ඒ ටික ඇදලා ඉවර වුණත් පහුවදාට වෙන පස් ගොඩක් අදින්න කිව්වොත් අපි අදින්න ඕන. එතකොට වෙන පස් ගොඩක්ද අදින්නේ ඒ පස් ගොඩම ආපහු තිබිච්ච තැනට අදිනවද කියන එක අපට අදාළ දෙයක් නෙමෙයිනේ. ඒක තීරණය කරන්නේ ගුරුවරයානේ. ගුරුවරයා අපට කිව්ව දේ අපට හිතන රක් කරගන්න නැතුව කරන්න පුළුවන් නම් අඩුතරමින් දුක් විඳින්න නැතුවත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා ඔබට වඩා වෙහෙස ඇති වෙන්නේ වැඩ කිරීමෙන් නෙමෙයි ඔය ගැටීම තුලින්. ඒ නිසා ගැටීම අඩු කරගත්තු මේ වැඩ අපිට සතුටින් කරන්න පුළුවන් කියලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් පැහැදිලි කරා. ඉතින් බ්‍රහ්මවංශ හඳුරෝ කියනවා එදා ලොකු පාඩමක් ඉගෙන ගත්තා ජීවිතේ තිබුණු ලොකු දුර්වලකමක් දැකගත්තා අපිට හුඟක් වෙලාවට ජීවිතේ සිද්ධ වෙන්නේ අපි අනිවාර්යෙන් කළ යුතු જાති තියෙනවා ඒවා මගහරින්නත් බෑ දැන් මිනිස්සුන්ට රස්සාවට යනවා කියන එක නිකන් ඉඳලා සල්ලි හොයන්නට බෑනේ උදේ පාන්දර නැගිටින්න ඕන වැඩට යන්න ඕන එතකොට වෙහෙසිලා වැඩ කරන්න ඕන බස් එකේ වෙහෙස වෙලා එන්නට ඕන තෙමෙන්නට අවුවට වේලෙන්නට දහඩියම ගුරු පෙරන්නට මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉතින් සල්ලි හොයන්න මේවා ඔක්කොම කරන්න ඕන කුඹුරු ගොවිතැන් කරන්න ඕන ඒවට නොයෙකුත් ආලපාලු සිද්ධ වෙනවා සත්තුන්ගෙන් කරදර එනවා සබාදහමෙන් පීඩා එනවා ඉතින් ගොවිතැන් කරනවා නම් මේවා දරා ගන්න ඕන ඉතින් එහෙම නැතුව ගොවිතැන් කරන්න සල්ලි හම්බ කරන්න පුළුවන් විදිහක් මේ ලෝකේ හැමෝටම නැහැ. සමහරුන්ට නම් තියෙනවා. ඉතින් මොලේ පාවිච්චි කරලා එක තැනක ඉඳලා වැඩ කරන අයත් ඉන්නවා කලාතුර. ඉතින් නමුත් හැමෝටම එහෙම කරන්න බෑනේ. කම්කරුව හැටියට ලෝකේ කරන්න තියෙන වැඩ ටිකකුත් තියෙනවානේ. ඉතින් තමන්ගේ හැකියාව, තමන්ගේ ශක්තිය තියෙන එතන නම් ඒ වැඩ ටික කරන්න වෙනවා. නමුත් සමහර මිනිස්සු අපිට පේනවා අයියෝ මේ ඉවරයක් නෑ හැමදාම වෙහෙසෙන උදේ පාන්දර යනවා රෑ වෙලා ගෙදර එනවා කිසි වැඩක් කරගන්න නැහැ. කවදාම ඒවා ඉවර වෙයි. ඉතින් කෙඳිරි ගගා දුක් විඳ විඳ බැන බැන දොස් කිය කිය හැබැයි හැමදාම ඒවා කරනවා. ඒ වගේ මිනිස්සෙක් විශ්‍රාම ගියොත් එහෙම ආපහු රෝගී වෙනවා. මොකද අර වැඩ ටික නැති නිසා. දැන් කරනකම් බැන බැන හිත නරක කර කර දොස් දෙස් දෙවල් තිය තියා තමයි අරව කරන්නේ. හැබැයි ඒ ටික නැතුව ඉන්නත් බෑ. සමහරුන්ට වයසට යනකොටත් මේ ප්‍රශ්නේ වෙනවා. වයසට යනකොට වැඩ නොකර ඉන්න කිව්වොත් එහෙම ඒක තමයි ලොකුම අමාරුව. හැබැයි කරනකොටත් අයියෝ කෙලවරක් නැහැ ඉවරයක් නැහැ දරුවෝ හැදුවා දැන් දරුවන්ගෙත් දරුවෝ හදනවා අරවා කරන්න මේවා කරන්න නිමක් නැහැනේ අපිට පිනක් දහමක් කරගන්න නැහැ කියලා තමයි කියන්නේ. එහෙම කංකේන්ද්‍රික ගා තමයි කරන්නේ. හැබැයි ඒ ටික නවත්තලා ගිහිල්ලා භාවනා කරන්න, ಗುಣධම් වඩන්න, සිල් ගන්න කිව්වොත් එහෙම ඒක ඊටත් වැඩිය අමාරු වැඩක්. එතකොට මිනිස්සුන්ට නිකන් ඉන්න කිව්වහම තමයි තේරෙන්නේ මේ නිකන් ඉඳීමේ තියෙන අමාරුව. හැබැයි වැඩ කරනකොටත් මිනිස්සුන්ට අමාරුයි. ඒවා ගැන බොහොම හිතනරක් කරගන්න. නමුත් ඉතින් අපිට වැඩ නොකර ඉන්නත් බෑ. ඒවා කරන්නට සිද්ධ වෙනවා. රස්සාව කරන්න සිද්ධ වෙනවා. රස්සාවක් කරන්න ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න නම් ඉතින් උදේ පාන්දර නැගිටින්න වෙනවා, ඉස්කෝලේ යන්න වෙනවා, පාඩම් කරන්න වෙනවා, විභාග ලියන්න වෙනවා. ඉතින් මෙහෙම සිද්ධ වෙනවා. මේවා අපි විසින් අනිවාර්යෙන් කළ යුතු જાති. අනිවාර්යෙන් කළ යුතු උනත් මිනිස්සු නිකන් අනවශ්‍ය විදිහට දුක් විඳිනවා. ඇයි? අනාගතම් භාරං වහති නොපැමිණි බර නිකන් දරන්නට උත්සාහ පැමිණි බර ප්‍රතික්ෂේප කරනවා. අනිවාර්යෙන් විඳින්නට සිද්ධ වෙලා තියෙන දේ බැහැර කරලා පලා යන්නට උත්සාහ කරනවා ඒවෙන් අසහනයටපත් වෙනවා. දැන් විවාහ ජීවිතයට ඇතුළත් වුණයින් පස්සේ විවාහ සංස්ථාව තුල කැමති වුණත් අකමැති වුණත් ඉතින් දුක් වුණත් සැප වුණත් තමන් බලාපොරොත්තු වෙන සැමියා වුණත් බලාපොරොත්තු වෙන බිරිඳ වුණත් එහෙම නොවුනා වුණත් තෝරා ගැනීම වැරදි වුණත් හරි වුණත් ඉතින් දූ දරුවන් ඇති කරගත්තන් පස්සේ ටික කාලයක් ගියාට පස්සේ සමාජ සම්මුතිත් එක්කලා ලෝක සදාචාරයත් එක්කලා ඉතින් එකට පවතින සිද්ධ වෙනවා. ඉතින් දැන් තමන් දන්නවා හොඳටම වෙන් වෙන්නත් බෑ මැරෙනකන් ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. කොහොම හරි ඇදගෙන යන්නත් ඕන. හැබැයි ඉතින් හැමදාම අඳෝනා නගමින් දුක් විඳිනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? තමන් දන්නවා නම් තමන්ට අතහැර යන්නත් බෑ කියලා. දරුවෝ වෙනුවෙන් හරි ලෝක ධර්මතාවයන් නිසා හරි ලෝකහපවාදය නිසා හරි මොකක් හරි නිසා මේක දරා ගන්න වෙනවා කියලා තමන්ට තේරෙනවා. ඉතින් තවත් මොකටද මනසින් දුක් විඳින්නේ? ඒ தත්ත්වයට ඔරොත්තු දෙන්න හිත හදා ගන්නවා මෙන්න මේ විදිහට හුඟා මිනිස්සුන්ට බැරිකමක් තියෙනවා ආගතං භාරං වහති පැමිණි බර දරා ගන්නට අමාරුයි හුඟක් දෙනවා. ගිහියන්ට පමණක් නෙමේ පැවිද්දන්ට උනත් සමහර විට මේ දුබලතාවය මතුවෙනවා. Tamanට යම්කිසි වගකීමක් දරන්නට වෙනකොට යම් යම් යුතුයකම් කරන්නට වෙනකොට සමාජ මෙහෙවරක් කරන්නට වෙනකොට අනිත් අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට සිද්ධ වෙනකොට ගාක් මිනිස්සු කල්පනා කරන්නේ අනේ මොන කර්මයක්ද දන්නේ අපිට මෙහෙම කරන්න ඕනේ මට නම් එපා වෙලා තියෙන්නේ මේවා කරලා ඉවරයක් නැහැ එහෙම තමයි කියන්නේ ඉතින් ඉවරෙකුත් නැත්තම් කරන්න දෙයක්කුත් නැත්තම් ඉතින් කරනවා ඇරෙන්නට ඉතින් ඒක කරලා තව හිතත් නරක කරගන්නේ මොකටද? එක අවස්ථාවකදී බුදුහාමුදුරුව වෙත පැමිණෙනවා නකුල පීතෘ ගෘහපතිතුමා. නකුල පීතෘ ගෘහපතිතුමා බොහෝම රෝගීව වෘද්ධව තථාගතයන් වහන්සේ වෙත පැමිණිලා කියනවා ස්වාමීනි මම දැන් බොහෝම රෝගී තත්වයෙන් ඉන්නේ. මම බොහොම දැන් මහලු වයසේ ඉන්නේ. ස්වාමීනි මම මට දැන් ඉස්සර වගේ නිතර බුදුහාමුදුරුවෝ දකින්න එන්න විදිහක් නැහැ. නිතර මට මහා සංඝරත්නය දකින්න එන්න විදිහක් නැහැ. මම දැන් බොහෝම දුර්වල තත්ත්වෙන් ඉන්නේ. ඒ නිසා ස්වාමීනි මට නිතර නිතර සිහි කරන්න සුදුසු දහමක් මට කියා දෙන්න. මට නිතර ඔබ වහන්සේලා හම්බ වෙන්න දැන් එන්න වෙන්නේ නැහැ මේ රෝගී තත්ත්වය නිසා. මට නිතර සිහි කරන්න සුදුසු බණක් කියා දෙන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ගෘහපතිතුමනි ඒක ඇත්ත තමයි මේ කය කියලා කියන්නේම මහ ලෙඩක්. මේක මේ ලෙඩ හැදෙනවා විතරක් නෙමෙයි මේ පංචස්කන්ධය කියන්නේම ලෙඩක්. රූපය, වේදනාව, සංඥාව, සංකාර මේවා රෝගියෙක් වගේ නඩත්තු කරන්න සිද්ධ වෙනවා. පරිස්සමින් බලා ගන්න වෙනවා. පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් විකෘති වෙනවා. එතකොට රෝගියෙකුගේ ගති ලක්ෂණ තමයි රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥානය තුල තියෙන්නේ. ඒ නිසා ගෘහපතිතුමනි මේ කයට ලෙඩ හැදෙනවා විතරක් නෙමෙයි කය කියන්නේම ලෙඩක්. ඒ නිසා ඉතින් ඒ ලෙඩේ දැන් අපි ලබලානේ තියෙන්නේ. උපදිනකොටම මේ ලෙඩේ බාර අරගෙන දැන්. ආයෙ පස්සේ අනේ මේක ලෙඩ වෙනවා මට මට මේ නිකන් බාල කයක් ලැබිලා තියෙන මේක කොච්චර හරි ලෙඩ වෙනවා කියලා ආයෙ මාරු කරන්න බෑනේ. ඉතින් මැරෙනකන් ඉන්න වෙනවා. දිවිනසා ගන්නටත් බෑනේ. ඉතින් මේ කය ලෙඩ වෙනවා කියලා ඉතින් පංචස්කන්ධය ඇතුව ඉපදුනා නම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් දරා ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව නකුල පීතෘ ගෘහපතිතුමාට දේශනා කරන ගෘහපතිතුමනි ඉතින් මේ කය ලෙඩ වෙනවා තමයි. දැන් ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි කය ලෙඩ වුණත් මං හිත ලෙඩ කරගන්න නැතුවවත් ඉන්න උත්සාහ කරනවා කියලා වීර කරන එක. ඔච්චරයි දැන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබට වැටහෙනවා නම් මේ කයට ලෙඩ හැදෙනවා කියලා මේක දුර්වලයි කියලා තව ටික කාලෙකින් මැරිලායි කියලා ඔබට තේරෙනවා නම් ඉතින් මේවා අනිවාර්ය කරුණු. උපන්නා නම් ජාතිය සිද්ධ වුණා නම් ජරාව ව්‍යාධිය මරණය මේවා ඒත් එක්කලා ඊළඟ කෙලවරේ බැඳිලා එනවා. මේවා බෑ කිව්වා කියලා එපා කිව්වා කියලා ප්‍රතික්ෂේප කළා කියලා ඒවා අපි අපෙන් බැහැර වෙලා යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ ලෝක ධර්මතාව වශයෙන් අපි විසින් දැරිය යුතු දේවල් තියෙනවා. රෝගී වීම, ඒ වගේම වයසට යාම, මරණය, අප්‍රිය සංප්‍රයෝගය කියන්නේ අප්‍රිය පුද්ගලයන් මුණ ගැහිම, ප්‍රිය පුද්ගලයන් අපෙන් වියෝ වීම දැන් මේ තුන් මාසයකට ඉස්සලා තමන්ගේ ස්වාමියා තමන්ගේ තාත්තා මිය ගියා. ඉතින් එතුමා මිය යනකොට මේ බිරිඳවත් මේ දරුවන්වත් කැමති වෙන්නේ නැහැනේ. ඉතින් නමුත් එහෙම වෙනවා. ඉතින් මේවා අපට අනිවාර්යෙන් දරා ගන්නට සිද්ධ වෙන කාරණා. එතකොට බලාපොරොත්තු කඩ වෙනවා. එතකොට බලාපොරොත්තු නොවුණු දේවල් සිද්ධ වෙනවා. අලාභ හානි සිද්ධ වෙනවා, පාඩු සිද්ධ වෙනවා, ව්‍යසනයන් සිද්ධ වෙනවා, ස්වභාවික විපත් සිද්ධ වෙනවා. ඉතින් උපන්නා වූ සත්වයාට මෙහෙම දුක්ඛම් කටළු සමූහයක් සිද්ධ වෙනවා. දැන් මේක අනේ මට නම් බෑ මට නම් මේවා විඳ විදා ඉන්නට බෑ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේවා කොහොම හරි මේකෙන් ගැලවෙන්නයි ඕන දැන් මෙහෙම කිව්වා කියලා හරියන්නේ නැහැ අපි කැමති වුණත් අකමැති වුණත් මේ ටික දරා ගන්නට පුරුදු වෙන්න ඕන. අන්න ඒක තමයි පින්නතුනේ සම්හවායාමය කියලා කියන්නේ. දැන් සමහරු නම් හිතාගෙන ඉන්නේ වීරය කියලා අද හුඟක් දෙනා සම්මා වායාමය කියලා යහපත් වීරය කියලා වඩන්නේ සම්මා වායාමය නෙමෙයි පින්නතුනේ මිච්ඡා වායාම. ඇයි මිච්ඡා වායාමය කියලා කියන්නේ යම් ක්ලේශයක් පදනම් වෙලා යම් වීරයක් හට ගන්නවා නම් ඒක සම්මා වායාමය නෙමෙයි. සම්මා වායාමයේ අර්ථකථනය කරන්නේ නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් බැහැර කරන්නට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්න. එහෙම උදව් වෙනවා නම් තමයි සම්මා වායාම. එතකොට ඒ වීරයට පදනම් වෙලා තියෙන්නේම තෘෂ්ණාව මම කැමති දේවල් ලබන්න නම් වීරය කරලා තියෙන්නේ. මට එපා කියලා පැනලා දුවන්න නම් මේ දඟලලා තියෙන්නේ. එතන මොකද්ද මුල් වෙලා තියෙන්නේ? ඇලීමයි ගැටීමයි. ඒක සම්මා වායාමයේ නෙමෙයි. එහෙනම් සම්මා වායාමයේ වෙන්නේ මම කැමති වුණත් අකමැති වුණත් යම් යහපත් ඵලයක් සඳහා යමක් ගොඩ නැගිය යුතු නම් ඒක ගොඩ නගන්නට පුළුවන් වෙන්න ඕන වීරයෙන් යුක්තව. මම කැමති වෙන්නත් පුළුවන් ඒකට අකමැති වෙන්නත් පුළුවන්. කැමති වුණත් කරන්න දෙයක් නැහැ අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. ඒ යහපත් ඵලය සඳහා ඒක කරන්න වෙනවා. තව සමහර දේවල් තියෙනවා මම කොච්චර කැමති වුණත් කරන්න දෙයක් නැහැ මට අතහරින්න සිද්ධ වෙනවා ඒ යහපත් ඵලය සඳහා යම් යහපත් ඵලයක් සඳහා යමක් හල යුතු නම් ඒක වීරෙන් හලන්නට අපට කායික මානසික වීරිය තියෙන්න ඕන ප්‍රඥාව තියෙන්න ඕන යම් යහපත් ඵලයක් සඳහා යමක් කළ යුතු නම් කොච්චර අකමැති වුණත් ඒක කරන්නට තරම් අපට ප්‍රඥාව වීරිය අවදි කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම පුළුවන් නම් තමයි අන්න සම්මා වායාමය ඔය පහුගිය කාලේ කැනඩාවේ ධර්ම දේශනා වගේ එකට ගිහිල්ලා අපි මේ කාරණේ කියනකොට එක අම්මා කෙනෙක් කියනවා ඇයිගේ මිනිබිරිය ගැන. හාමුදුරනේ අපේ මිනිබිරිය ඔය කතාව ඔහොමම කියනවනේ. එයා කුඩා දැරියක්. නමුත් ඒ දරුවා කියනවා ආච්චාම මම ඉස්කෝලේ යන්න කැමති නෑ. නමුත් මට යන්න වෙලා තියෙනවනේ. ඒ නිසාම යනවා. මම පාඩම් කරන්න කැමති නෑ. නමුත් මට පාඩම් කරන්න වෙලා තියෙනවනේ. ඒ නිසා පාඩම් කරනවා. දැන් ඒ ඒ කුඩා දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන්ම පොට්ටි කරගෙන ඉක්මනට ගෙදර වැඩ ඔක්කොම කරනවා. එතකොට දැන් බැලූ බැල්මට පේන්නේ මේ දරුවා නම් ගෙදර වැඩ කරන්න කැමති වගේ තමයි පේන්නේ. එතකොට ඒ දරුවන් අහපා පුතා ගොඩක් කැමති නේද ගෙදර වැඩ කරන්න. නෑ මම කැමති නෑ මේකට. නමුත් ඉතින් කරන්න ඕනනේ. ඒ නිසා මම කරනවා. ඉතින් අපටත් එහෙම කරන්න සිද්ධ වෙනවා. අපි කැමති නැහැ ඉගෙන ගන්න. ඒත් අපිට ඉගෙන ගන්න වෙලා තියෙනවා. අපි කැමති නැහැ වැඩ කරන්න. අපි කැමති අලසෝහෙ නිදාගෙන ඉන්න තමයි කන්න ටික ළඟට හම්බ වෙනවා නම් තමයි අපි කැමති. දැන් මේ ඊයේ පෙරේද එක තරුණ දරුවෙක් කියනවා. ඒ දරුවා තමන්ගේ ජීවිතේ තරුණ කාලෙම තාත්තා මිය ගියා. තාත්තා කරගෙන ආපු ව්‍යාපාරේ තමන්ට කරන්න සිද්ධ වුණා. ඉතින් අතරමඟදී බලාපොරොත්තු නොවිච්ච මොහොතකදී මහා බරක් ඔහුගේ කරපිටට වැටෙනවා. අම්මා පිළිබඳව සහෝදරියන් පිළිබඳව ඔක්කොම බර ඒ දරුවාට ගෙනියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තරුණ ජීවිතේ බොහොම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් දවසක් ඒ දරුවා මාත් එක්කලා කියනවා, "හාමුදුරනේ මට හිතෙනවා කවුරු හරි මට මේ වැඩ ඔක්කොම නවත්තන්න කියලා මම කණ්ඩායම් දෙන්න දෙන්නම් කියලා කියනවනම් මට හරිය සතුටක් ඇති වෙනවා." ඉතින් ඒ දරුවා කියනවා "හාමුදුරනේ මට විටින් විට හීනෙන් පේනවා තාත්තා ඇවිල්ලා කියනවා දැන් ඕක ටික නවත්තන්න මං ආපහු බාර ගන්නම් ওই ටික." ඉතින් මං සන්තෝෂෙන් තාත්තට ඔක්කොම ටික බාර දෙනවා. බාර දීලා මං හරිය සතුටින් ඉන්නවා. එකපාරට අවදි වෙනවා. ආ ඒක හීනයක් නේ කියලා දැනෙනකොට මට හරිය වෙහෙසක් දැනෙනවා. අදත් ආයේ මේ ටික කරන්න එපාය කියලා. ඉතින් මෙහෙම අපිට එක එක සිහින තියෙන්න පුළුවන්. අපි රුචි කරන දේවල් තියෙන්න පුළුවන් අපි අකමැති දේවල් තියෙන්න පුළුවන් නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ පැමිණි බර දරන්නට කොච්චර කෑම ඉව්වත් කොච්චර කෑම කෑවත් ඊයේ කාපු එකෙන් අදට ඉතුරුවක් නැහැ අද ආයේ කන්න වෙනවා ඉතින් මේක નિසරු දෙයක් කියලා අපට තේරෙනවා නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් ජීවිතේ පවත්වන්නට නම් නිවන් දකින්නකම් මේ ටික කරගෙන පවත්වාගෙන යන්න වෙනවා. මේකට කලකිරුණා කියලා ප්‍රතික්ෂේප කළා කියලා වැඩක් නැහැ. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙකුට මේ පැමිණි දර පැමිණි බර නුවණින් දරා ගන්නට බැරි නම් තමන්ට මේ සංස්කාරයන් පිළිබඳව වෙහෙස දරා ගන්නට බැරි නම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ගැන කලකිරෙනවා නම් පලා යන්නට හදනවා නම් තමන්ට හිමි යුතුයකම් වගකීම් මේවා ඉටු කරන්න ලෑස්ති නැත්නම් ඒ පුද්ගලයා තවදුරටත් නුවණැත්තෙක් කියලා කියන්නට බෑ ඒ පුද්ගලයා අඥාන පුද්ගලයේ ඒ අනුවන බව නිසාම ඔහු දුක් විඳිනවා. ඔහුට සැහැල්ලු ජීවිතයක් නැහැ. සතුටින් ඒවා කරන්න පටන් ගත්තන් පස්සේ අපිට ඉතා සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. දැන් මම මීට පෙර දින එකක් ධර්ම දේශනාවකදී සිහිපත් කළා. ඔය පහුගිය බුද්ධ ජයන්ති සමයේ අපට ධර්ම දේශනා ගොඩාක් වැඩි වුණා. එක දවසට ධර්ම දේශනා 4 5 කරන්නට සිද්ධ වුණා. නුවර පැත්තේ ඉන්න අපේ හිතවත් හාමුදුරනමක් විටින් විට කතා කළා මට මොකක් හරි කාරණයක් අහගන්න. ඒ කතා කරන හැම වෙලාවකම මම එක්ක බණක එක්ක ධර්ම සාකච්ඡාවක මොකක් හරි දෙක මොනවා හරි බරපතල වැඩක්. පස්සේ මේ හාමුදුරුවෝ සතියක් විතර උත්සාහ කරලා කරලා කොහොම හරි දවසක මට කතා කළා. කතා කරලා මගෙන් ඇහුවේ මොකද්ද? මම ඒව හාමුදුරුවෝ දවස් කීපයක්ම කතා කරලා තුණා මට ගන්න බැරි වුණා. ඇයි හාමුදුරුවෝ කතා කරේ? පස්සේ උන්වහන්සේ මට ප්‍රශ්නයක් අහගන්නට ඕන වුණා. මොකද්ද ප්‍රශ්නේ? වැඩ වැඩි වෙනකොට කොහොමද සතුටින් ඉන්නේ කියලා. ඉතින් මට හිතුණා හාමුදුරුවන්ගෙන් ඒක අහන්නට සුදුසුයි කියලා. ඒකයි මම මෙච්චර දවසක් උත්සාහ කරලා කොහොම හරි කතා කරන්න ගත්තා. පස්සේ මම කිව්වා වැඩ වැඩි වෙනකොට සතුටින් ඉන්න අපිට එකම දෙයයි කරන්න ඕන. මොකක්ද? අපි සිතන ආකාරය වෙනස් කරගන්නේ. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අපේ චින්තන රටාවත් එක්කයි අපි වෙහෙසටපත් වෙන්නේ වෙන දෙයක් අපිට කරන්න නැහැ. දැන් මේ පෙරේදා පෙරේදා උදේ උදේ වරුවේ මට වැඩ 10ක් 12ක් කරන්න සිද්ධ වුණා පැය කිහිපයක් ඇතුළත. එතකොට එහෙන් දුරකථන පණිවිඩ එනවා. ඒවට කතා කරන්නට ඕන මිනිස්සුන්ගේ එක එක ප්‍රශ්න අඳුනා, ඒවට උත්තර දෙන්න ඕන, පොත් ගැන අහනවා, බණට ආරාධනා කරනවා, ඊළඟ මුණ ගැහෙන්න එන්න කතා කරනවා. ඒ අතරේ ලොකු හාමුදුරුවෝ ඇවිදින් දානෙට යන්න ලෑස්ති වෙන්න කියනවා. තව එක්කෙනෙක් ඇවිදින් හම්බ වෙන්න බලාගෙන ඉන්නවා. එතකොට විශ්වවිද්‍යාල කටයුතු වලට යන්නට ගුරුවරයා නියමිත වෙලාවක් දීලා තියෙනවා. ඒ වෙලාවට යන්න ඒ අවශ්‍ය જાති ඔක්කොම සූදානම් කරගෙන යන්නට ඕන. දැන් මේ වගේ එක පැය දෙකක් ඇතුළත වැඩ 10ක් 15ක් නිම කරන්න සිද්ධ වුණා. ඒ අතරතුරේ පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක එක එක දෝෂ මේ විදිහට ඔක්කොම බැලුවෙන් පස්සේ එකට හිර වුණා. එහෙම හිර වුණාට පස්සේ මගේ ඔළුවට නිකන් අමුතු වෙහෙසක් දැනෙන්නට ගත්තා. පස්සේ මම කල්පනා කළා දැන් මට මෙතනදී වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි මේ එකම වැඩක්වත් අත්‍යවශ්‍ය දේවල් නෙමෙයිනේ. ඕනනම් මට උපාධිකරණේ අතහැරලා දාන්න පුළුවන්. කවුරුත් මට බනින්න කෙනෙකුත් නැහැ. උපාධි කළා කියලා මට 아무තුවෙන් ලැබෙන දෙයක්වත් නැහැනේ. ඒ නිසා මට ඒක පහසුවෙන්ම අතාරින්න. බන කියන එක ඕනනම් මට නවත්තන්න පුළුවන්. මම බන නොකියුවයි කියලා කවුරුත් මට මට නොලැබෙන දෙයක් හෝ ලැබෙන දෙයක් හෝ නැහැනේ. ඉතින් ඒ නිසා මට ඒක නවත්තන්නත් පුළුවන්. ඒතර දුරකථන පණිවිඩ වලට මේ සවන් දෙන්නේ නැතුව මට ඒක ඕනම් විසන්ධි කරලා පැත්තකින් තියන්න පුළුවන්. ඒතර අනිත් ඒවාටත් මට ඊටාම පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඔක්කොම නවත්තලා පැත්තකට දාලා නිදහස් වෙන එක. දැන් මම කල්පනා කළා ඕක එක විකල්පයක්. අනිත් එක තමයි මේ පැමිණෙන දේ දරන්නට පුළුවන් මට්ටමට මනස පුහුණු කරගන්න එක. දැන් මේ දෙකෙන් මොකක්ද වඩා වැදගත් වෙන්නේ කියලා මම කල්පනා తాවකාලිකව පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඔක්කොම අල්ලලා දාලා පැත්තකට දාන එක. මේක අපිට පහසුවෙන්ම කළ හැකියි. හැබැයි ඒක විමුක්ති මගද? එහෙම නැත්නම් ඔක්කොම වැඩ බදාගෙන වෙහෙසටපත් වෙන එක විමුක්ති මගද? නෑ ඔක්කොම වැඩ කරට අරගෙන වෙහෙසටපත් වෙලා කාර්ය බහුල වෙන එකත් විමුක්ති මග නෙමෙයි. නම් බුදුහාමුදුරෝ දේශනා කළා සැහැල්ලු වෙන්නට ඕන, අප්පකිච්චෝ කටයුතු අඩු වෙන්නට ඕන. දැන් එහෙනම් මම මේ කටයුතු වැඩිපුර බදාගෙනද? එහෙනම් කටයුතු වැඩිපුර බදාගෙන තියෙන හොඳම දේ තමයි ඉක්මනින්ම පැත්තකට වීසිකරන එක. දැන් මේ ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේ කටයුතු වැඩිකම නිසාද මම මේ වෙහෙසටපත් වෙන්නේ මනස සමබර නැතිකම නිසා. එතකොට මට තේරුණා කටයුතු අමුතුවෙන් වැඩි වෙලා නෙමේ මේ වටත් වැඩි වුණත් අපට ඕනම් වැඩ කරන්න පුළුවන් සිහි කල්පනාව සහ නිවැරදි තැන මනස පවත්වා ගන්න පුළුවන්. එහෙමනම් වැඩ කටයුතු පැත්තකට වීසි කරලා දාන එක අපිට සරල විකල්පයක් හැටියට කරන්න පුළුවන්. නමුත් ඒ තුලින් කවදාවත් අපේ මනස පුහුණු වෙන්නේ නැහැ. අපේ මනසේ පන්නරය ඇති වෙන්නේ නැහැ. එහෙනම් වැඩ ඔක්කොම බදාගෙන කරන එකද හොඳ? එහෙම නිකන් අනවශ්‍ය අහක යන ඒවා බදා ගන්න ඕනෙත් නැහැ. අහක යන ඒවා බදා ගන්නවා නම් ඒතනත්තත් අඥානෙ. ඒකනේ මේ කියන්නේ අනාගතම් භාරං වහති. Taman වෙත නොපැමිණි ඒවා කරපින්න ගන්නවා. අරයාගේ ඒවයි මෙයාගේ ඒවයි අල්ලපු ගෙදර ඒවයි එතකොට ඉක්ම ගියේ ඒවයි අනාගතේට ඒවයි සියල්ලම ඔලුවට ගන්න. දැන් සමහර ඒවා ඉක්මිලා ඉවරයි. ස්වාමියා මැරිලා ඉවරයි. දැන් ආයේ උපදින්නේ නැහැ. මැරුණු බව දන්නවා. තාම හිත හිතා විඳවනවා. තාම හිත හිතා පීඩා විඳිනවා. ඉතින් දැන් මේ මොකද්ද මේ මේ වැඩකට නැතිව විඳවනවා. හොඳටම දන්නවා විඳෙව්වයි කියලා පීඩාවින්දයි කියලා අසහනයටපත් උනායි කියලා හැඬුවයි කියලා දෙඩුවයි කියලා වැළපුණයි කියලා ඔය ගැන කියව කියව හිටියයි කියලා මොනම යහපතක්වත් වෙන්නේ නැහැ. ඒක දැන දැනත් දැන දැනත් ඒකම ගැන කියවනවා. ඒකම ගැන කල්පනා කරනවා. අනේ මෙහෙම නොවුනා නම් හොඳයි. ඒ වෙලාවේ ඉක්මනින් ස්පිරිතාලට ගෙනිච්චා නම් හරි. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මීට වඩා හොඳ වෛද්‍යවරයෙකුට පෙන්වුවා නම් හරි. අපරාධේ අපි ටිකක් ප්‍රමාද වුණා වැඩි. මෙහෙම දැන් මේ එකක්වත් දැන් වැඩකට ඇති දෙයක් නෑ. ඒ නොවිච්ච දේවල් අර එහෙම වුණා නම් මෙහෙම වුණා නම් හොඳයි කිය කිය අතීතය ගැන හිත හිතා තැවෙනවා. දැන් මේ මොකද්ද? අනවශ්‍ය බරක් දරනවා. අනාගතේ මෙහෙම වෙයිද? අපේ දරුවන්ට ඉදිරියේදී මෙහෙම වෙයිද? ප්‍රශ්න ඇති වෙයිද දන්නේ අනේ අපි නැති කාලෙක ඒගොල්ලන්ට මොකක් වෙයිද දන්නේ අපි නැති කාලෙක මොකක් වුණත් අපි මොනව කරන්නද පින්නතේ? අපි ඉන්න කාලේ අපිට කරන්න පුළුවන් දෙයක් ඒගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් කරලා තියෙන එක අපිට කරන්න පුළුවන්. ඉතින් නැති කාලෙක මොනවා වේද කියලා අපි කොහොමද මේ පිළිබඳව වගකීම දරන්නේ? දැන් අපිට කාටවත් හිතිලා තියනවද අනේ පෙර භවයේ අපි හදිස්සියෙ මැරුණත් දන්නේ අපේ දරුවන්ට මොකද දන්නේ උනේ ඒගොල්ලෝ ඉගෙන ගත්තත් දන්නේ ඒගොල්ලන්ට කන්න බොන්න තියෙද දන්නේ නිකන් හීනෙන්වත් එහෙම හිතිලා තියද? එහෙම හිතෙන්නේ නැහැ. ඒ මලාට පස්සේ මලා ඊට පස්සේ තව තැනක උපන්නා. ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ගේ ශක්තිය මත ජීවත් හැම සත්වයකම ඉපදලා තියෙන Tamanට අනන්‍ය වූ කර්ම ශක්තියක්. ඒතො මේ අනුන් මත යැපෙන්නට නෙමෙයි. අනුන්ගේ උදව් ලැබුණා හෝ නොලැබුණා හෝ ඒ පුද්ගලයා විඳින්නේ Taman ගෙනාවු කර්ම ශක්තිය. ඒක අඩු වැඩි කරගන්න එක හෝ වෙනස් කරගන්න එක හෝ Tamanගේ වීරිය මත Tamanගේ ප්‍රඥා මත සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන් සම්බන්ධව අපි කරන්න නැත්තේ ඒගොල්ලන්ගේ මොන අනාගතේම සුරක්ෂිත කරන්න සල්ලි හම්බ කරලා තියෙන එක වැට කඩලු බඳින එක නෙමෙයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් ජීවිතය ගැන තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙන්න ඔරොත්තු දෙන්න පුළුවන් මනසක් හදන එකයි. ඒ මනස හදලා තිබ්බොත් ඒගොල්ලෝ ජීවිතයට මුහුණ දී ගනී. ඉතින් අපිත් සංවේදීව අදි සංවේදී වුණයින් පස්සේ අනවශ්‍ය දේවල් දරා ගන්නට සංවේදී බව වැඩි වුණාන් පස්සේ ප්‍රඥාව මොට වෙනවා. මොට වෙලා ප්‍රඥාව යට ගිහිල්ලා අහක තියෙන කුණු කන්දල් ඔක්කොම විඳවන්නට ගන්නවා. අරයාගේ ඒවයි, මෙයාගේ ඒවයි, ඒ ප්‍රශ්නයි, මේ ප්‍රශ්නයි, දුවගේ ප්‍රශ්නයි, මුණුබුරාගේ, මිනිබිරියගේ, අල්ලපු ගෙදර ඊළඟ රටේ, ඊළඟ ආත්මෙට වෙන මේ ඔක්කොම හිත හිතා දුක් විඳිනවා. තාම නොපැමිණි අනාගතයට වේවිය කියලා සැක කරන බියපත් වෙන සෑම දෙයක්ම අරගෙන තමන් නිකන් දුක් විඳිනවා. ඉතින් ඒවට පින්නතුනි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරලා තිබ්බට කමක් නැහැ Tamanට පුළුවන් ප්‍රමාණයට. නමුත් ඒක බුද්ධිමත්ව කරනවා මිසක් මුළු අනාගතයේම ආත්මගානකට එහෙම නැත්නම් අවුරුදු ගානකට අපට ලෝකය සැලසුම් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ විදිහට Tamanට නිකන් කරපින්නා ගන්නට අවශ්‍ය නැති දේවල් Taman කරපින්නගෙන අනාගතය ගැන නිකන් දැන් භුක්ති විඳ විඳ අපි දුක් විඳින්නට ඕනේ. ඒ පුද්ගලයා නොපැමිණි බර දරන්නා වූ කෙනෙක්. ඉක්ම ගියා වූ දේ එහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි කිය කියා තැවෙනවා නම් අනාගතයේ සිදු නොවුණු දේ අරහෙම වෙයිද මෙහෙම වෙයිද කිය කියා Taman නිකම් විඳවනවා නම් ඒ තැනත්තා අනුවන පුද්ගලයෙක් වෙනවා නොපැමිණි බර දරාගෙන නිකම් වෙහෙසටපත් වෙන කෙනෙක්. ඒ වගේම පැමුණුණු කාරණේ Tamanට හිත හදාගෙන පුහුණු කරන්න බැරි නම් ක්‍රියාත්මක වෙන්නට බැරි නම් එතනත් අපි වෙහෙසටපත් වෙනවා. එහෙම වුණොත් අපි දුබලයෙක් වෙනවා. ඒ නිසා නිකන් අනවශ්‍ය જાති පටලවාගෙන වැඩ වැඩි කරගන්නවා කියන එක නෙමෙයි. ගිහියෙක් හැටියට හරි පැවිද්දෙක් හැටියට හරි අම්මා කෙනෙක් හැටියට හරි තාත්තා කෙනෙක් හැටියට දරුවෙක් හැටියට අපි අනිවාර්යෙන් කළ යුතු දේවල් තියෙනවා. මවට පියාට සැලකීම, දරුවන් ගැන සොයා බැලීම, අන් අයට උපකාර කිරීම. ඒ සියල්ලටම වඩා අපි මේ ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය අපේ මනස පුහුණු කිරීම. ඉතින් ඒ නිසා ඒ අර වැඩ ගොඩාක් පැය කීපයක වැඩි වෙලා හොඳටම හෙම්බත් වෙනකොට මම කල්පනා කළා මේවා ඔක්කොම අයින් කරලා දාලා පැත්තකට වෙන්න නම් පුළුවන්. හැබැයි අයින් කරලා දැම්මා කියලා මගේ මනස සැකසෙනවද? මනසේ තියෙන දුබලකම දුබලකමමයි ඒ දුර්වලකම ඇවිස්සෙන ප්‍රත්‍ය ටික මම නිතරම කියන්නේ හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවනේ ලෝකේ. හේතුව කියන්නේ Taman තුලින් මතුවෙන ප්‍රධාන සාධකය. ප්‍රත්‍ය කියන්නේ සාධකය අවුස්සන්න හේතු වෙන බාහිර කාරණා. අපි හුඟක් දෙනා මනස පුහුණු කරන්න හදන්නේ ඒ බාහිරින් උදව් වෙන ප්‍රත්‍ය වෙනස් කලන් පස්සේ ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ. දැන් වැඩ වලින් අයින් වුණාම අපි හරි. දැන් අපේ මනස හරි. මනස හරි ගිහින් නෙමේ මනස ඇවිස්සෙන මනසේ තියෙන දුබලකම් ඇවිස්සෙන සාධක ටික නැති නිසා අපි පොඩ්ඩක් සැහැල්ලුවටපත් වෙලා. හැබැයි කුණු ගොඩ මනසේ හැමමයි. ඉතින් ඒ නිසා මට නම් මේවා දරා ගන්නට බෑ කියලා කර ඇරලා මග ඇරලා අර කුණුත් එක්කලා ජීවත් වෙනවද? එහෙම නැත්නම් පැමිණෙන දෙයට මෝන දීලා මනස කැළඹෙනකොට කැළඹෙන ස්වභාවය තේරුම් අරගෙන දුර්වලකම තේරුම් අරගෙන ඒ දුබලකම මගහරවා ගන්න මනස පුහුණු කරනවා. ওই දෙකෙන් කුමක්ද අපට විමුක්තිය සඳහා වැදගත් ඔය දෙකෙන් කුමක්ද අපට ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය සඳහා වැදගත් එනිසා මම කල්පනා කළා නෑ එහෙම නෙමෙයි. මේවා අතහර දානවා පැත්තකට දානවා කියන එක අන්තිම විසඳුම. කරන්න බැරි නම් මගේ හැරලා දානවා. ඔරොත්තු දෙන්නෙම නැත්තම් වෙන කරන්න දෙයක් නැහැනේ පැනලා දුවනවා හැරෙන්නට. ඒ නිසා අන්තිම විසඳුම තමයි මඟ හරින එක. පළවෙනි විසඳුම තමයි මේ පැමිණෙන தત્ත්වය දරා ගන්නට බැරි මොකක් නිසාද මොන දුර්වලකම් නිසා ඒක කයේ දුර්වලකමක්ද මනසේ දුර්වලකමක්ද එහෙම නැත්නම් වෙනත් චින්තනයේ දුර්වලකමක්ද කොතනද දුර්වලකම තියෙන්නේ ඒ දුබලකම සකස් කරගෙන පැමිණෙන දෙයට ඔරොත්තු දෙන්නට කොහොමද මනස සකසගන්නේ ඊට පස්සේ මම ඒ අර ඔක්කොම තියෙද්දි ටිකක් ඇඳට වෙලා හාන්සි වෙලා කායික මානසික සැහැල්ලුව ඇති කරගෙන හොඳට හුස්ම අරගෙන ආස්වාස ප්‍රස්වාසය ගැන ටිකක් සිත යොමු කරලා කයත් සිතත් සැහැල්ලු කරගෙන හොඳට ජල ස්නානය කරලා දානේ වන්දලා අර වැඩ ටිකත් ඔක්කොම කළා කිසි වෙහෙසකුත් නැතුව දවසත් සතුටින් ගත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්නතුන් මේවා කියන්නේ නිකන් නිකම්ම කියමනක් හැටියට නෙමෙයි අපිට මේවා පුහුණු කරන්නට පුළුවන්. ඒ නිසා කෙනෙක් බාහිර ලෝකයේ කටයුතු පිළිබඳ වෙහෙසටපත් වෙනවා කියලා කියන්නේ වැඩ වැඩි වෙනකොට දුක් විඳිනවා කියලා කියන්නේ Tamanට අනවශ්‍ය තරම් බරපතලවා ගන්නට ඕනේ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. නමුත් අනිවාර්යෙන් අප විසින් Taman වෙනුවෙනුත් අනුන් වෙනුවෙනුත් කළ යුතු දේවල් තියෙනවා. ඒ කළ යුතු දේවල් වගකීම් යුතුයකම් සත්භාවයන් මේවා පැත්තකට වීසි කරලා අපට කටයුතු කරන්න බෑ. ඒවා පැමිණෙනකොට දරා ගන්නට බැරි නම් ඒ දරා ගන්න බැරි වෙන්නේ ඇයි? මොකද්ද දුර්වලකම? ඒ දුබලකම හදාගන්නේ කොහොමද මම? ඒ දුබලකම සකස් කරගන්නයි අපි එතනදී උත්සාහ කරන්න ඕනේ. අන්න එහෙම අපට වීරය කරන්න පුළුවන් නම් කැමති වුණත් අකමැති වුණත් කළ යුතුයි. ඒකට අවශ්‍ය වීර සම්පාදනය කරගන්නේ කොහොමද? මේකෙන් මනසට වෙහෙස ඇති වෙන්නේ නැතුව මගේ චින්තනය નિවරදි කරගන්නේ කොහොමද? මේක නිවැරදිව අවබෝධ කරගන්න මම ප්‍රඥාව අවදි කරගන්නේ කොහොමද? අන්න සිහිය, වීර්ය, ප්‍රඥාව හරියට අවදි කරගත්තොත් නිකන් අහක තියෙන දුක් විඳින්න නැතුව අපිට හැම දෙයකින්ම මනස පුහුණු කරන්න පුළුවන්. එතකොට අපිට කරන වැඩ කටයුතු හරි ගියත් එකයි වැරදුනත් එකයි. මේ ලෝකේ අපි කරන හැම දෙයක්ම හරියන්න ඕන කියලා නියමයක් නැහැ. සමහර ඒවා වරදින්නත් පුළුවන්. නමුත් වැරදුනත් අපට ඒකට මූණ දෙන්නට පුළුවන් අන්න මනස ශක්තිමත්. හරි ගියත් ඒක දරා ගන්නට පුළුවන් අන්න ඒක ශක්තිමත්. මේ ලෝකේ අපි කරන හැම දෙයක්ම හරි ගියත් ඇති වැඩක් නැහැ පිනතුනි. ඊළඟ ආත්මේ ආයෙ මුල ඉඳන් කරන්නට සිද්ධ. මේ ලෝකේ අපි කරන ඔක්කොම වැරදුනත් ගැටලුවක් නැහැ. ඊළඟ ආත්මේ ආයෙ අපි මුල ඉඳලා ඒවක් කරනවා. මේ එකක්වත් නිමාවක් ඇති වැඩ නෙමෙයි. ඒ නිසා හරියයිද වරදීද කොහොම වෙයිද එහෙම වෙයිද කියන එක නෙමෙයි ප්‍රශ්නය. ඒ කරන දේවල් තුලින් අපේ මනස කොච්චර ප්‍රගුණ වෙනවද? අපි කොච්චර ඒවයින් පාඩම් ඉගෙන ගන්නවද? අපේ මනසේ දුර්වලකම් කොච්චර දුරු කර ගන්නවද? යහගුණ කොච්චර වඩව ගන්නවද? ඒ නිසා මේ ලෝකයේ තුල කරන හැම වැඩකින්ම අවසානයේ අපට අපේක්ෂා කළ යුත්තේ එකම එක ප්‍රතිඵලයයි. ඒ කුමක්ද? මනස පුහුණු කිරීම. මනස පුහුණු වෙලා නැත්තම් කොච්චර බර දරාගෙන බර ඇද්දත් වැඩක් නැහැ. මුළු ජීවිත කාලෙම බර ඇදලා හෙම්බත් වෙලා මැරිලා ගියත් ඒ ජීවිතයෙන් ඇති වැඩක් නැහැ මනස පුහුණු වෙලා නැත්තම්. ඔක්කොම බර අනුන්ගේ කර පිට තියලා අපි හොඳට සැහැල්ලුවෙන් සන්තෝෂෙන් හිටියා. අපි නම් සැපවින්ද කිව්වට වැඩක් නැහැ. පැමිණෙන බරට මූණ දෙන්නට පොරොත්තු දෙන මනසක් හදාගෙන මනස පුහුණු කරගෙන නැත්තම්. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා නොපැමිණි බර දරාගෙන හෙම්බත් වෙනවා නම් ඒත් අනුවනේ පැමිණි බරෙන් කරහරිනවා නම් මගහරිනවා නම් ඒත් අනුවනේ යමෙකුට පුළුවන් නම් පැමිණි බර දරා ගන්නට නොපැමිණි බර කරට නොගෙන ඉන්නට ඒ තනත්තා පඬිතේක්‍ය මෙබඳු ඥානවන්තයෝ දෙදෙනෙක් ලෝකේ ඉන්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා නුවණ මද පුද්ගලයෙක් හැටියට අපි ලෝකේ කටයුතු නොකොට අනිවාර්යෙන් අපි දැරිය යුතු පැමිණි බර දරා ගන්නට මනස පුහුණු කරගන්නේ කොහොමද? ඒකට අවශ්‍ය සිහි කල්පනාව, වීරිය, අදිෂ්ඨානය, ප්‍රඥාව, ඔරොත්තු දීමේ හැකියාව අපි කොහොමද දියුණු කරගන්නේ? ඒ වගේම අනවශ්‍ය දේවල් කරට ගන්නේ නැතුව අදිසංවේදී වෙන්නේ නැතිව අපි සද්ධාව සහ ප්‍රඥාව සමබර කරගෙන අහක තියෙන ඒවා දෝතට අරගන්න නැතුව අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් කොහොමද කටයුතු කරන්නේ මේ දෙආකාරයෙන් ප්‍රඥාව වඩවාගෙන ඥානවන්තයින් හැටියට ලෝකයේ තුල කටයුතු කරන්න ಗುಣධම් වඩන්නට ලෞකික දියුණුව ලෝකෝත්තර